විදුලිය තිබුණේ නෑ ගම්වලට විදුලිය දුන්නා පටෝ ටික දුන්නා පාරවල් හරියට හදලා තිබුණේ නෑ පාරවල් හදලා දුන්නා මේ අවුරුදු තුල ඒවා කිසි දෙයක් කෙරලා නෑ එක ගල්ලටයක් දාලා නෑ අලුතෙන් අපි කරගෙන ආපු වැඩ කොටසක් අතර මඟ නතර කරලා. අද තේමිල පිළිබඳව මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සමහරු කියනවා තේ ආර්ථිකය පාරට කරන්න බැරි නම් අපිට දෙන්න අපි වෙන දෙයක් පවත්වා කියලා. ඉවෙනි වහසිපත් ගොඩන යුගයක් බවට පත් වෙලා තියෙනවා. රටේ ජනතාවට මේ පීඩනය පිළිබඳ අවබෝධ වේවි. මේ අයවැය ගැන මම කතා කරන්න යන්නේ අයවැය සමුන්නාන්සලාට දැනේවි තා මාස 3-4ක් යනකොට කොහොමද කියලා දැන් ගා බඩු මිල අඩු වෙලා නේ එයා ඉන්නේ. අඩු වෙලා නැද්ද? තා මාස 6ක් යනකොට මේ වැඩිවීම කොහොම වෙයිද කියලා බලාගෙන ඉන්නකම අපි කවුරුත් පුරා ජනාධිපතිවරනේ නලින් වික්‍රමසිංහ අගමැති වෙලා සිටියා. හරියාකාරව ජනතාවගේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සජ්ජානේ වක්ෂේ යම් කොටස් එකතු වෙලා ශ්‍රී ලංකාවේ යම් කොටසක් එකව වෙලා හදාගත් ආණ්ඩුවක් තියෙනවා. ඉතින් ආණ්ඩුව මේක අවසාන වශයෙන් අපි ඔක්කොටම මේකේ වගකීම උස්පාර ගන්න වෙලා තියෙනවා. ඔය කොච්චරද මං හරින්නේ නැතුවත් උද පාක්ෂික වශයෙන් උත් ඒක නිසා තමයි ඔවුන් විරුද්ධව විපක්ෂයක් වශයෙන් ඉඳගෙන කටයුතු කරන්නේ. මොකද නැත්නම් මේ සියලු වගකීම් අපි සියලු දෙනා බාර ගන්න ඕන. ඉතින් ඒක නිසා මේ தත්ත්වය පිළිබඳ හරිය අවබෝධයක් ඇතුව යම් පියවරක් ගන්න කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ජනයාට සහනය තමයි බලාපොරොත්තු වෙන්නේ. අනුන් ඇමතිවරුන්ට චෝදනා කර කර ඉඳලා වැඩක් නැහැ. මට හැමදාම චෝදනා කරනවා අපි ඇමතිවරු 24 දෙනෙකුගේ 21 දෙනෙකුගේ પાස්පෝර්ට් තහනම් කරලා. රට යන එක තහනම් മന്ത്രിවරුන්ට 21 දෙනෙකුට 24ක්. මේ තත්ත්වය ළමයි තියෙන්නේ.